മന്ത്രി කෙනෙක් හැටියට හැසිරෙන්නේ නැතුව විශ්‍රාමික විශ්‍රාමික ජනාධිපති කෙනෙක් හැටියට හැසිරිය යුතුයි. මන්ත්‍රී කෙනෙක් හැටියට දේශපාලනය කරන්න පුළුවන් නම් ඔහුට හිමිය යුත්තේ මන්ත්‍රී කෙනෙක්ගේ ආරක්ෂාව පමණයි. එතුමාත් යුද්ධයට අවුල් වෙච්ච කෙනෙක් එතුමාට අවස්ථාව දෙන්න ඕනේ. ඔබතුමාට අදහස් ප්‍රකාශ කරන්න එතුමාට අවස්ථාව දුන්නා. මට එහෙම එක පැත්තකට ඉන්න බෑ. ඔව්. නෑ නෑ ඒක හරි. ඔව්. අනේ දිනේශ් ගුණවාද නැමෙතුමා ඔතුමා වාඩි වෙන්න. මමත් දන්නවා ඔතුමත් නෑ හැමදාම අවුල් කරන එකනේ වැඩේ. ලැජ්ජයි. පිස්සු මොකද? ඔබට යකෝ පිස්සු. Agenda for five minutes, we'll come back. Suspend the meeting for five minutes. Suspend.